අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි බුදුරජාණන් වහන්සේ වදාළ මේ පරම ගම්බීර වූ අමාමා නිවන කරා යන ගමනේ ඒ මිනිසයාට ඒ අමාමහ නිවන කරා යන්නට ලොකු වෙහෙසක් සැපවීමක් කරන්න වෙනවා. එහෙමයි. එතකොට මේක සසරටම යන්න හැදිලා තියෙන නිසා ආපහු කැරකී කැරකී සසරටම යන විදිහට තමයි මිනිස්යාගේ සිතුවේ හැදෙන්නේ. එතකොට එහෙම ගමනක සංසාරයෙන් ඈතර වෙන විදිහට දැන් තවත් උපමාවක් ගත්තොත් එහෙම වේගෙන් පහළට ගලාගෙන යන සැඩ පහරක් තියෙන නදියක උඩු ගම්බලා යනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ගඟේ ගහගෙන යන්න ලේසිනේ. ඒතර රාගය ඇති කරගන්න එක ලේසි. දේශය ඇති කරගන්න එක. රැවටෙන ඒවා දේශී ඒක සාමාන්‍ය වෙන ඒවා. අමාරු දේ තමයි රාගේ දුරු කරන එක. දේශේ දුරු කරන එක, මෝහය දුරු කරන එක. උඩුගම් බලා පීනන්ට හදනකොට කොච්චර මහන්සියක්ද? කොච්චර මහන්සියක්ද? ඉතින් එයා යම් මොහතක වීරිය අතහැරියොත් එහෙම ආපහු යනවා පහළට ගහගෙන. වීරිය කර කර හිටියොත් උඩට ගියේ නැතත් එක තැන හරි ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. එක තැන හිටියා කියන්නේ එයා ඒ වීරිය කලේ නැත්තම් යන්තාදුර පහළට යන්න ගියාද? ඒක නැති වෙලා එක තැන ඉන්නවනේ. දැන් සමහර අය කියනවා අපි අනේ දත් බණ ඇහුවා දත් ඇහුවා තාම අපි එක තැන කියලා. එක තැන ඉන්න එක කොච්චර වටිනවද? පල්ලහැට යන්නේ නැතුව. පල්ලහැට යන්නේ නැතුව. එහේ. ඒ කියන්නේ ඉදත් බණ අහලා අදත් බණ අහලා කොහොම හරි ඉන්නවනේ පව් නොකර. එහෙමයි ස්වාමීනි. ඒකට මේ වෙනකොට ධර්මයක් තිබ්බේ නැත්නම් සත්පුරුෂය ඇසුරු කරේ නැත්නම් මේ වෙනකොට කොච්චර පවකම් ගොඩක් කෙරිලාද? ඒ වගේම සතර අපායේ වැටෙන්න කොච්චර මේ අවස්ථා හැදිලාද? ඉතින් ඒවා වැළකුණානේ සත්පුරුෂ ඇසුර නිසා. මේ ධර්ම ශ්‍රවණ නිසා. ඒ නිසා Tamange ආපු ගමන ගැන හොඳට විමසන්න ඕන. ඉතින් අපි මේ කියන්නේ අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා හිත හදාගන්න විදිය. දුෂ්කරව හදාගන්නේ පර්වතයක් වගේ හිතක් හදාගන්න. පර්වතය අකම්පිතයි. අකම්පිත හිතක් හදාගන්න. අරහත් විටපත් වෙනවා. කේවල සම්පූර්ණයෙන්ම පරිපූර්ණ අකම්පිත හිත. ඒ කියන්නේ මහත්තයා විදුලි කෙටුවත් ඇඟවත් සෙලවෙන්නේ නැහැ රහතන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. දැන් මේ ළඟට විදුල්ල කෙටුවත් ඇඟවත් සෙලවෙන්නේ නැහැ රහතන් වහන්සේට. එච්චර අකම්පිතයි. ජීවිත අපේක්ෂාව කමුළුමනින්ම දැන් මහත්ය දැන් සාමාන්‍යයෙන් අපි මරබිය ගත්තොත් එහෙම මරබිය ඇති වෙන්නේ තමාට තියෙන මේ බැඳීමත් එක්කනේ අර මතකයිද මිලින්දා ප්‍රශ්නේ මේක තැනක තිබ්බා මරණය ගැන කියනකොට සිංහයාට බය වෙන්නේ තමාගේ මරණය ගැන බය වෙලා මාව මරයි කියන තැන ඉඳලා තමයි සිංහයාට බය වෙන්නේ එහෙමයි ස්වාමී එහෙමද වෙන්නේ ඉතින් ඒ නිසා තමාට තියෙන මේ බැඳීමත් එක්ක තමයි මේ ඔක්කොම මේ බය තැති ගැනීම ඒ ඔක්කොම උපදින්නේ. ඉතින් ඒ නිසා අකම්පිත හිතක් පර්වතයේ උපමා කරගෙන ගන්න හැටි තමයි අපි කලින් කතා කළේ. අපි බලමු ඒකේ දෙවෙනි කාරණාව. කාරණා පහක් තියෙනවා කියලා වදාළන්නේ. අවශ්‍යයි ස්වාමී. දෙවෙනි කාරණාව තමයි පර්වතේ ඊට දැඩි කිසිවක් හා ඒක නොවි සිටි. දැඩි මොහු වෙන්නේ පර්වතේ. දැන් අපි වතුර ටිකකට තව වතුර ටිකක් දාලා කලත්තන්න පුළුවන්. මොහු වෙනවනේ. පර්වතේ මොහු වෙන්නේ ඒක දැඩිව තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන පර්වතේ අපි ගල් පර්වතය කියලා ගන්නකො. සාමාන්‍යයෙන් ගල් පර්වතය කියන අදහස ගත්තා නම් හරි මෙතන. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මොහු වෙන්නේ ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂු ඉතා දැඩි ලෙස බාහිර කිසිවක් හා එක් නොවි සිටිය යුත්තේය. දැඩිව ඉන්න ඕන කියනවා. බාහිර දේවල් එක්ක එකතු වෙන්නේ නැතුව. කුමල්ද බාහිර දේවල් මහානකමට නොගැලපෙන දේවල් එක එක් වෙන්නේම නැහැ. තමන්ගේ ගුණධර්ම විනාශ වෙන ඒවත් එක එක් වෙන්නේම නැහැ. සීලයට හානි කර, සමාධියට හානි කර, ප්‍රඥාවට හානි කර දේවල් එක්ක එක් වෙන්නේ පවිත්‍රතාවයට හානි වෙන දේවල් එක්ක එකතු වෙන්නේ නැහැ. එහෙම අය තමයි නිවන් දැක්කේ. එතකොට ඒ වාගේ දැඩි හිතක් කොහොමද හදාගන්නේ? කියන්නේ එහෙම ඒ ඒ විදිහට වීරිය කරන්න පුළුවන් හිතක් එයාට ලැබෙන්නේ කොහොමද? ඒක ලැබෙන්නේ පින් බලයෙන්. ස්වාමීනි දැන් මේ මාර්ගයේ උත්සාහවන්ත වීමම පින ජනිත කරන කාරණාවක් වෙනවනේ. මේ මේ මාර්ගයේ උත්සාහ කිරීමම තමයි ආයෙත් කොතනකදී හරි එයාට උත්සාහ කිරීම පිණිස උපකාරී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හොඳට මතක තියාගන්න ඕනේ ඒ වාගේ හිතක් උපද්දවන්නේ පින් බලෙන්. එහෙයි. පින්බලෙන් ඇති උනේ වීරිය තමයි යොදාගන්නේ නිවන පිණිස. එහෙමයි. දැන් ඒ නිර්වාණය පිණිස තියෙනවන සීහිය, වීරිය, සද්ධාව ආදී ගුණධර්ම තියෙනවනේ. ඒ වගේම තමයි නිවන් දකින්නේ පිනෙන් නෙවෙයි. පින් වලින් කරන්නේ මේ ගුණධර්ම ටික ඇති කරලා දෙන එක. බුදුරජාණන් වහන්සේට පහදින්න සංසාරේ පිනක් තියෙන්න ඕන. ඒක සියලු දෙනා පහදින්නේ නැහැ. එහෙමයි. බණක් අහන්නත් පිනක් තියෙනවා. එහෙමනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අර කිසිවක් එක්ක නිවන කරා යන කෙනා කිසි දෙයක් බාහිර කිසි දෙයක් එක්ක එකතු වෙන්නේ එහෙමයි ස්වාමී. මහරජාණන් දේවාති දේවෝ භාග්‍යතුන් වහන්සේ මේ වදාලා. ගිහියන් හාත් පැවිද්දන් හාත් යන මේ දෙපිරිසත් සමග එක් නොවි විසිය යුත්තේ. සිව්පසේ ගිජු නොවි අල්පේච්ඡව සිටිය යුත්තේය. මම ඔහුට බ්‍රාහ්මණයයි කියමි. එතකොට ඒ කාලේ සංඝයා දැන් සාමාන්‍යයෙන් දේවුරන් වීර තථාගතයන් වහන්සේ වැඩ හිටපු තැන්වල බලනකොට ලොකු වේර විහාර වේර විහාර සංකීර්ණ තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ වගේ රහතන් වහන්සේලා වැඩ හිටියේ. සංඝ පිරිස නැද හිටියා තනියෙන්. එක් නොවි. එහෙමයි. පිරිස මැද හොද කලාවනවා. ස්වාමීන් වහන්සේ කාරණාව සාදුසත් පහදනවා. ඒ කියන්නේ පිරිසමක් දැන් අපි කියමුකෝ ඔන්න කෙනෙක් අපි කියමුකෝ කැලේකට යනවා කියලා. එහෙමයි. කැලේකට ගිහිල්ලා සතර වටේම ටෙලිෆෝන් නම්බර ටික තියෙනවා කියන්නේ. අරහෙටක් කෝල් කරනවා මෙහෙටක් කරනවා. ඒකට ඇඟ කැලේ තිබ්බට හුදකලා වෙලාද? එහෙමයි. එහෙම නැහැ ස්වාමීන්. හුදකලාවක් නැහැ. දැන් තේරෙනවද මේක? ඒ නිසා ඇඟෙන් නෙමෙයි වෙන් වෙන්නේ. හිතෙන් තමයි හුදකලා වෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ගිහියන් සමගත් පැවිද්දන් සමගත් එක් නොවි සිටින්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් මහමෙවුනාවටත් නිතර කියනවා කෝ ඉතින් අර මේ ඉන්දපේ අනිත් හාමුදුරුවෝ මේවා කරලා ඉන්නවා වගේ කියලා. ඉතින් මහමෙවුනාවෙන් ආරම්භයේ ඉඳලාම අර ඒ මුහුවෙන් නැති එකක් වගේ එකක් මිනිසුන්ට පෙනුනේ අර මාර්ගයේ දිනු කරන්ටම මහන්සිච්ච සංගප්තිකසක් මේ මහා මෙමනාවේ මුලින්ම බිහි වුනේ. එහෙමයි ස්වාමී. ඒ පිණිසනේ ගොඩාක් ධර්මයේ දේශනා කළේ. වේහෙර විහාර චෛත්‍ය බෝධිවත් මුලින් ඒ ගැන කතාවක් නැතුව මේ මාර්ගයේ අරහත්ත්වයට පත් වෙන්නම මඟපල ලබන්න තමයි මහන්සි වෙන්නේ. ඒතර මේ මහන්සි වෙනකොට මහන්සි වෙන කෙනා නේ කිතා කරන්න පුළුවන් දෙයක් කියලා දාන්නේ. එතකොට තමයි තේරුනේ මේ සඳහා අපි හිතන විදියට අපි ගන්න ගැම්මට ඒ ඒ විදිහට මේක කරන්න බෑ. ක්‍රමානුකූල වැඩපිළිවෙලකින් කරන්න පුළුවන්. එහෙමයි සාරා. නැත්තම් අතරමං වෙනවා. එහෙයි. එහෙම නැත්තම් පුස්ස බින්ද වගේ ඉවර වෙනවා. එහෙම නැත්තම් ගිනි කූර ගැහුවා වගේ. එහෙම නැත්තම් සෝඩා බෝතලයක දුවා වගේ. එකපාරම ලොකුවට පටන් ගන්නවා අවසානයේ මොකක්වත් නැති වෙලා යනවා. ඊටකට තමයි ක්‍රමානුකූලව පින් පුරවාගෙන කුසල් පුරවාගෙන මේ අහිංසක මිනිසුන්ටත් උපකාර කරගෙන මේ ಗುಣධර්ම පුරුදු කරගන්න ඕන කියන තැනට මේ ජීවිත හැඩ ගහිලා ආවේ. එතකොට ඒ විදිහේ අර ජීවිතයක් ධර්මානුකූල ජීවිතයක් නිවනට යොමු කරපු දැඩි ජීවිතයක් මේ විදිහට පින් බලෙන් කෙනෙකුට හැදුනට පස්සේ කිසිවෙක් සමග ඉක්මවෙන්නේ ඉන්න හිතක් හදාගන්න. එහෙමයි. ඒතර මේ අපිට තියෙන මම මුලින්මත් කිව්වා කිහිප විටක් කිව්වා මේවා මේ කරුණු කීමේ පළවෙනි පරමතාර්ථය තමයි සිත පහදවා ගැනීම. අනේ මෙහෙමනේ ගියේ කියලා. එහෙමයි ස්වාමී. දෙවෙනි එක තමයි හැකි පමණින් පුරුදු කිරීම. එහෙමනේ තියෙන්නේ. සමහරවිට ඒ හිත පහදව ගන්න එකම හැකි පමණින් පුරුදු කරන්න උපකාරයක් වෙයි. එහෙමයි ස්වාමීනි. ස්වාමීන් නිතරම මේ මහා සංගරත්නය ගැන පැහැදීමම පිණිස මේ මාර්ගය අපිට උපකාර වෙනවා නේද මේ මාර්ගය ගැන අහන එක. ඔව් දැන් මම උදාහරණයක් කියන්නම් ඒක වෙච්ච දෙයක්. ඉස්සර ලකුණ්ඩ බද්දේ මහරහතන් වහන්සේ ධර්ම දේශනාවකට වඩිනකොට එක්තරා මේ මානවකෙක් උන්වහන්සේගේ සිරිපතුල්වල අර දැන් පාදෝවණය කරන්නේ එහෙමයි ඒ වාගේ උන්වහන්සේ ළඟ වැඳ වැටිලා හඳුන් වලින් ගලගාපු හඳුන් කල්පයක් අරගෙන ඇවිල්ලා ඔබ වහන්සේගේ 1000 සංසිඳේවා කියලා සිරිපතුල්වල ගාලා ඉතින් ලකුණු බද්දේ මහරහතන් වහන්සේ ඉවසා වදාලා ඊට පස්සේ ඔහුගේ අරමුණම ඔබ වහන්සේගේ දාහය සංසිදේවා. ඒ කියන්නේ දුර බැහැර ඉඳලා උන්වහන්සේ දාඩිය සහිතව වඩින්න ඇත්තේ. ඊට පස්සේ උන්වහන්සේ ධර්මාසනය අසුන් ගරම් මිහිරි මංජුස්වරේ ප්‍රණීත හඬින් ඒ පංච නීවරණ සංසිඳවන හඬින් උන්වහන්සේ ධර්මයේ දේශනා කළා සතර අපායෙන් නිදහස් වෙන්නේ නැති සතර අපායේ ගිනි නිවන ඊළඟට සංසාරේ ගිනි නිවන ධර්මයේ දේශනා කරනවා. එහෙමයි. ඒකට මේ ධර්මයේ අහනකොට 1000 සංසිඳවන්න ඕන කියලා පිනක් රැස් කළා. අර මානවකයා. ඒ ධර්මයේ එදාම බණ අහනකොට එදාම සෝතාපන්න වුණා. ඒ පිනේ ආනුභවය නේද? දැන් බලන්න කෙලෙස් ගිනි නිවන දහමක් දේශනා කරනකොට කෙලෙස් ගිනි නිවන පිනක් රැස් කළා තිබ්බ නිසා අවබෝධ කළා. එහෙමයි ස්වාමී. පේන කොච්චර උපකාරයිද? වෙච්ච ඒකයි. ඉතින් ඒ නිසා මේ ඒ විදිහටයි ඒ කාරණා තේරුම් ගන්න තියෙන්නේ. ස්වාමීන් තව කාරණා විමස ගන්න උවමනයි ස්වාමීන්. අර භික්ෂුන් වහන්සේ එක්ව වාසය කිරීමක් නැහැ කියලා මේ පෙන්වා දීම සිදුුනේ ස්වාමීන්. එනම් ස්වාමීනි මෛත්‍රී සිතින් එකිනෙකා කෙරෙහි සබ්‍රාහ්මචාරීන් වහන්සේ කෙරෙහි වාසය කරනවා නේද? ඉතින් දැන් මහත්තයා මේ නිවන් දකින්න ඕන කෙනාට මේක විතරක්ම කියලා එකක් නැහැ. එක් නොවි වාසය කිරීම කියන එක විතරක්ම නෙවෙයි කොච්චර උපමාවලින් දුන්නාද දැන් ආය දුන්නේ නැද්ද ගුරුවරුන් අසුරු කරගෙන වාසය කරනවා මේ ඔක්කොම එකට එක් වෙලා නෙවෙයි නිවන් දකින්න කෙනා හැදෙන්නේ එහෙමයි මම ඒකට උත්තරේ හරිද එහෙමයි සාමි වගේ ඒ වගේ අර පිරිසක් අතර හිතර හිටියත් බැඳෙන්නේ නැතුව ඉන්නවා මේ අපේ මගේ ස්වාමීනි මෛත්‍රියෙන් බැඳී යන්නේ නේද අපි මෛත්‍රියෙන් බැඳීම නෙවෙයි මෛත්‍රියෙන් තියෙන්නේ තරහ ඇති වෙන එක නැති වෙනවා එහෙමයි ස්වාමීනි මෙසිත ඇති වෙනවා මේ මේ සත්වය සුවපත් වේවා කියන සිත ඇති වෙනවා ඊටවත් දැන් අපි කියමුකෝ මේ සියලු සත්වයෝ සුවපත් වේවා කියමුද සියලු සත්වයන් හිත බැඳිලා නෙවෙයි ඒ වගේ තියෙන. ඒකට බැඳීම් දුරු කරන ගුණයක් උපද්දනයි කියන්නේ. මහත්යා ඕක අපිට තේරුම් ගන්න බැරි හේතුවක් තියෙනවා. මෙතරින් එතර යන එක නිවනට තියෙන්නේ. මෙතරින් එතර නැවකින් නැවකින් යනකොට නැව හදන්නේ එතර දේවල් වලින්ද මෙතර දේවල් වලින්ද? මෙතර දේවල් වලින් මේ ස්වාමීන් හදලා තියෙන්නේ. ඒ නිසා මේ අපි ඉන්න කතා කරන වචන යන්නේන ලෝකේ තියෙන ඒ වගේම තමයි නැව හදාගන්න තියෙන්නේ. ඒක සුවපත් වේවා, මෛත්‍රිය, කරුණාව මේ ලෝකේ දේවල් එක්ක. එහෙමයි. එතකොට මේ වගේ හදාගන්න ಗುಣධර්ම වලින් තමයි ඊතර යන්නේ. එතකොට නැවෙන් ඊතර ගියාට පස්සේ නැවත් නැහැ, මෙතරත් නැහැ. එහෙමයි. පැහැදිලිනේ? නැවෙන් හදාගත්තු දේවලුත් නැහැ. ඊළඟට මෙතරත් නැහැ. එතර ඉන්නේ. මෙතර තියෙනවා එතර නැහැ. එතරට ගියා නම් යමකින් ඒකත් නැහැ. එහෙමයි එතකොට මේ සංසාර ගමනක් නැහැ. සංසාර ගමනින් එතර වුණේ ආර්ය අෂ්ටාංග මාර්ගේ නා. ඒ මාර්ගයටත් බැඳීමක් නැහැ. පහුර ගැන උපමාව නේ. ආන පහුර ගැන උපමාව. ඉතින් ඒ වගේ ඉතින් සොඳුරු අරහත් මාර්ගය. එහෙමයි සාමි. ඊට පස්සේ තියෙනවා තවද මහරජාණන් ගල් පර්වතයේ බීජ පැල නොවේ. එසේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් ස්වකීය මනසේ කෙලෙස් බීජ නොපැල කරගත යුත්තේ. ගල් පර්වතයක් ගැන මම ඉස්සෙල්ලා කිව්වේ. ඒකේ බීජ පැල වෙන්නේ ගල්. යාන් ඒ වගේ කෙලෙස් බීජ හැදෙන්න දෙන්න එපා කියන හිතේ. ඒ කියන්නේ බීජ පැලවෙන්නේ නැතිව තියෙන සිදුරක් මොකුත් නැති අර මැද සිදුරේ මුල් ගිහිල්ලා ගා හැදෙන ඒ වගේවත් නැති තනිකර ගලක් තියෙනවා. ආන් ඒ වගේ හිතක් හදාගන්න කියනවා ගස් පැලවෙන්න දෙන්නේ නැතුව. කෙලිස්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මහරජාණන් සුභූති මහරහතන් වහන්සේ විසින් මෙසේ වදාන ලද්දේ. සුභූති මහරහතන් වහන්සේ කියන්නේ මට මතක හැටියට අනේපිටි සිටුතුමාගේ මල්ලි කියන්නේ. එහෙමයි ස්වාමී. සුභූති මහරහතන් වහන්සේ කියන්නේ මට මතක හැටියට අනේපිටි සිටුතුමාගේ මල්ලි කියන්නේ. එහෙමයි. එතකොට සුභූති මහරහතන් වහන්සේ හරියම ලස්සනයි. ගොඩාක් ලස්සන ශරීරයක් තිබිලා. උන්වහන්සේ විවේකයෙන් බණ භාවනා කරගෙන ඉන්නකොට උන්වහන්සේගේ හිතට කෙලෙස් ඉපදුනොත් උන්වහන්සේ මෙහෙම කල්පනා කරනවා. යම් කලයක මා තුළ රාගූප සංහිත වූ සිතක් උපදින්නේ නම් මමම නුවණින් විමසමි. සිත එකඟ කොට මම ඒ দমনය කරමි. නුවණින් විමසලාම හිත দমনය කරන රාගයක් ඇති වෙනවා. ඉදින් රාගෙහි ඇලෙන්නේ නම්, ද්වේෂ අරමුණේ ගැටෙන්නේ නම්, මෝහ අරමුණේ මුලා වෙන්නේ නම්, තොප කුමට වනයේට ආවේද? නික්ම යව. වනේ උදකාලා වෙලා මේ මාර්ගය පුරුදු කරන් හදන මේ රාගෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට කියනවා උඹ එහෙනම් කැලේට ආවේ රාගෙ හිත හිතා ඉන්නද? තරහිත හිතේ ඉන්නද? එහෙනම් පළමේ කැලෙන්. හිතට කියනවා. එහෙමයි සං. ඒතර මේ කියන්නේ ඇත්තටම කැලෙන් එළියට යන්න නෙවෙයි. අර කෙලෙසේ බින්දින්ද. උඹ මහාන උනේ මේ රාගෙ හිත හිතා ඉන්නද? ද්වේෂෙ හිත හිතා ඉන්නද? ඒකට මහාන වෙන්න ඕනේ. එහෙනම් gedara පළයක්. කියන්නේ සිවුර රාගයක් ආපු ගමන් සිවුර දාලා ගෙදර යන්න නෙමෙයි මේ කියන්නේ. හිතට සටන් කරන්න. තර්ජනය කරනවා. තර්ජනය කරනවා හිතට. ඔබ ඒකටද මහාන වෙන්න ආවේ. ඊට පස්සේ මේ වනවාසයේ නිර්මල වූ සුවිසුද්ධ වූ තපස්වීවරුන්ගේ වාසස්ථානය. වනය කියන්නේ පරම පාරිශුද්ධ සීල් ගුණදම් පුරුදු කරන තපස්වීවරුන්ගේ වාසයක්. එබඳු විසුද්ධ තැනක් ඔබ දූෂිත නොකරව. පිරිසිදු අය ඉන්න තැන අපිරිසුදු කරන්ට එපා. වනයෙන් ඇති ඵලයකින්ද නිග්මයව. උඹ රාගේ හිත හිතා කැලේ ඉන්නවා නම් උඹට කැලයක් මොකටද? ඵලයක් මෙහි. හිතට කියන්නේ. මේ විදිහට හිතනකොට රාග හිත නැති වෙනවා. උඹ gedare ඉන්න විදිහට රාගේ හිත හිතා ඉන්න නම්, gedare ඉන්න විදිහට තරහ හිත හිතා ඉන්න නම්, gedare ඉන්න විදිහට නම් ජීවත් වෙන්න හිතන්නේ. උඹ මොකටද මහණ වුනේ? ඒ නිසා උඹ මේ ඊට වැඩි හොඳයි ඵලයන් ගෙදර. මේ කියන ගෙදර යන්න කියන නෙමෙයි. හිතට කියන්නේ. ඒ හිතට ওই විදිහට තර්ජනය කරනකොට නැති වෙනවා ඒක. ස්වාමීන් එහෙම තර්ජනය කරන විට නැති වී යන්නේ ඒ ධර්මතාවත් අනිත්‍ය කියන්නේ ආශාවෙන් වැළඳ ගැනීමලත් එක්කයි කෙලිස්වල පළපැදියමීම තියෙන්නේ. එහෙමයි ස්වාමීන්. තර්ජනය කරන තැන සිතවිලි එන්නේ නැතු වෙනවා. එහෙමයි. එයි ඒ තර්ජනේ හේතුඵල දාමන්නේ. තර්ජනය කරන්න අකමැත්ත උපදව ගන්න බෑ. කැමැත්ත නිසා සිතවිල්ල ඇති වුණා හේතුඵල ධම. අකමැත්ත නිසා සිතවිල්ල ඇති වුණා. එහෙමයි ස්වාමීනි. හේතුඵල ධමයි තියෙන්නේ. හේතුන් නිසා හටගත්තා හේතු නැති වෙමින් නැති වුණා. එහෙමයි ස්වාමීනි. ඒ අර වැඩ හැදෙන වැඩ පිළිවෙල වෙනස් කරන්නයි අර විදිහට තර්ජනය කරේ. හිතට තර්ජනය කර කර ඉඳලාම රහත් වෙච්ච රහතන් වහන්සේ නමක් ඉන්නවනේ. අවසන් මට මතක ඇටියේ රහතන් වහන්සේගේ නම තාලපුට මහරහතන් වහන්සේ. එහෙමයි ස්වාමී. උන්වහන්සේ දැන් භාවනාවෙන් ඉන්නවා. ඉන්න ඉන්න බෑ කියලා හිතෙනවා. ඊට පස්සේ කියනවා වාණීට ඵලයන් භාවනා කරපන් කියලා එම්බා හිත උඹ නේද මට කිව්වේ. දැන් මේ කවණේට ඇවිල්ලා භාවනා නොකර ඉන්නේ ඇයි? එහෙමයි ස්වාමී. ගමේ ගොඩේ මෝඩ කොල්ලේ නොඹ ගියවනවා වගේ. උඹ මාව නොඹ ගියවනවා. එම්බා හිත මං ආයෙ ඔබ කියන විදිහට වැඩ කරන්නේ දැන් ඔබ මං කියන විදිහට හිටපන් මේ විදිහට දීර්ඝ විස්තරයක් සාලපට මහරහතන් වහන්සේගේ තේරගතා බලන් සොඳුරු මහත්තයා සොඳුරු ඉතින් ඒ නිසා ඒ විදිහට හිතට තර්ජනය කළා අර ගල් පර්වතයක ගල් මේ වල්සැල පැලවෙන්නේ වගේ මේ හිත দমনය කළා තියෙනවා. ඒ විදිහට මේ මහරහතන් වහන්සේලා හිත දියුණු කළා තියෙනවා. ওই සුභෝති මහරහතන් වහන්සේ ගැන තව පොඩි කාරණාවක් තියෙනවා. මහරජාණන් පර්වතේ ඊට උස්ව පැන නැංගියා. ගල් පර්වතේ ඊටම උස්ව පැන නැංගා. අපි හිතන්නකෝ සිරිපාදේ වගේ. ඒ වගේම මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් අවබෝධ ඥානෙන් ඊටා ඉහළට යා යුත්තේය. මහරජාණන් පර්වතයේ මේ සිව්වෙනියන්ගේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව ඊටා උස්ව යන්න ඕන. ලෝකේ කිසිවෙකුට ඒ උත්තරය ගැන හිතා ගන්නවත් බැහැ. එහෙමයි. අද කාලේ හැටියට ගත්තොත් දහම් දැනුමින්වත් භික්ෂුව උසට යනවා. එහෙමයි ස්වාමීනි. ගිහියන්ගෙන් කරුණු දැනගන්න මට්ටමට නැතුව ගිහියන්ට ධර්මය විවෘත කරලා දෙන්න පුළුවන් විදිහට භික්ෂුවගේ ධර්මඥානෙ උඩ තියෙනවා. අද කාලේ හැටියට ඒකවත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මඥානයක්වත් උපදවා ගන්නේ නැත්තම් ත්‍රිපිටකේවත් කියවන්නේ නැත්තම් ඊළඟට අහලා විමසලා කරුණු දැනගන්නේ නැත්තම්. ඉතින් මේ මොකද්ද ඊට උඩ වෙන්නේ? ඒතන මිනිසුන්ටත් අද මේ ත්‍රිපිටකාචාර්ය කියලා ගිහි මිනිසුත් ඉන්නේ. ඒතකොට සමහරවිට අපිට දැන් මුණ ගැහෙන දේවල් තමයි දැන් සමහරවිට අටුවා පරිවර්තනය කරලා තියෙනවා ගිහි අය. එහෙමයි සර්. ඒතකොට දැන් මම දැක්ක අටුවා පරිවර්තනේ වැඩිපුරම ඉඳලා තියෙන වැඩිපුරක් ගිහි අය. අටුවා පරිවර්තනේ වගේ නේද? එතකොට ත්‍රිපිටක පරිවර්තනය වෙලා ඉන්නකොට තනිකර සංඝයා. එතකොට 1956 වගේ ත්‍රිපිටකේ පරිවර්තනය වීමේනේ. එතකොට සංඝයාම ඔය එක්කෙනෙක් දෙන්නේ කනුග්‍රහ පිණිස ගිහි අය අරන් තියෙනවා. දැන් මේ 2000 ගණන් වල අටුවා පරිවර්තනය වෙනකොට වැඩිපුර ගිහියයි. කොච්චරද වෙනසක්ද? ඊට පස්සේ තව කාලයක් යනවා. දැන් වැඩි ඕනේ නැහැ මහත්තයා මේ බණ අහන්නේ ගිහියයිනේ. ඒතකොට මිනිස්සුන් දහම් දැනුම වැඩි වෙන්නේ ගිහි අයගේ අතරනේ. ඒතකොට බණ කියන ධර්මඥානය තියෙන ආමුදුර දෙතුන් දෙනා අපවත් වෙච්ච ගම. ඒතකොට ධර්මඥානය යන්නේ ගිහි අයගේ අතට. භික්ෂුව ඒ සියලු දෙනා අතර ඉහළට යන්න ඕන කියනවා. ඒ නිසා මේ බණහන හඳුනමක් ඔය හරි ඉන්නවනම් හොඳ ධර්මඥානයක් ඇති කරගන්න ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට, ගෝල භික්ෂුන් වහන්සේලාට, සහෝදර භික්ෂුන් වහන්සේලාට දහම් දැනුමින් ඉහළට යෑමේ ආනිසංස කියලා දෙන්න. අනාගතේ නැත්තම් ගිහි මිනිසුන්ගෙන් වැඳගෙන බිමට වෙලා හාමුදුරන්ට බණ අහන්න වෙයි. හා ගිහි මිනිස්සු අහන ප්‍රශ්න වලට හාමුදුරන්ට උත්තර දී ගන්න බැරි වෙයි. ඒ නිසා මේ කාරණාවේදී ඉතින් මේ පැත්තෙන් අපි කෝටි කෝටි වාරයක් අපේ ලොකු සාමිනහන්සේට පින් අනුමෝදන් කරන්න ඕන. අද මහන වෙන හා මේ අද මහමෙුණයි මහන වෙන එක්කෙනාට උනත් පැය ගාණක් දහම් දෙසන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් විදිහට දහස ධර්මඥානයක් දීලා තිනවා මහමෙුණාවේ. අද මහාන කළාද ඕන තැනක බණකට යවන්න පුළුවන්. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කළා. ලොකු ස්වාමීන් වහන්සේ ඇත්තටම අද ලෝකෙට ණය නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ණය නැහැ. උන්වහන්සේගේ ධර්මඥානය නෙමෙයි අපිට දිදී දිදී. ඒකයි. දැන් අපි මේව බණ කිව්වට මේ ඔක්කොම පරිවර්තනය කළා එහෙම ආවතට දැන් මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නේ. අපි දන්නවද මේවා? එතකොට අපේ ධර්මඥානයේ සම්පූර්ණයෙන්ම මාර්ගදර්ශකයන් වහන්සේ අපේ ආචාර්යන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ඉතින් භික්ෂුව ඒ සියල්ල අතරේ අග්‍ර උඩම ඉන්න ඕන කියලා තමයි මේ කියන්නේ. මෙතන ධර්මඥානෙ අවබෝධය ගැන කියන්නේ. ඒකයි තව කාරණාවක් තියෙනවා. ඒ කාරණාවත් අපිට කතා කරගන්න පුළුවන් විස්තර වශයෙන් විරාමයෙන් පස්සේ නේද? ස්වාමීනි අවසරයි. ඕ මහත්මයා ඒ ඒ කියපු කාරණාව ගැන භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාළා. දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාන ලද්දේ. නුවණැති භික්ෂුව යම් කලක අප්‍රමාදයේ මුල් කොට ප්‍රමාදයේ දුරු කරයිද ඔහු ප්‍රඥාවෙන් කරන ලද ප්‍රාසාදයට නැගී ශෝක රහිතව සිට ශෝකී වූ ප්‍රජාව දෙස බලයි පර්වතයක් මුදුනට නැගගත් කෙනෙකු බිම සිටින උන් දෙස බලනසෙයි ඒ නුවණැති ධෛර්ය සම්පන්න භික්ෂුව අනුවන ජනයා දෙස බලයි කියනවා මේ ධර්ම අවබෝධයෙන් ඉහළටම යන්න කියනවා ප්‍රඥාවෙන් ඉහළටම ගිහිල්ලා ඒ ප්‍රඥාවෙන් නිමවුණු ප්‍රාසාදයට ගිහිල්ලා මේ ජනී ජනයා දිහා බලන්න කියනවා. එතකොට පේනවා මේ මිනිසුන්ගේ එක එක සෙල්ලම්. එහෙමයි ස්වාමීනි. කෙලෙස් නිසා වද විඳින, සසරේ යාම නිසා විඳින දුක් විඳ විඳ ආයේ සසරටම යන මිනිසු ටික පේනවා. ඊට පස්සේ පර්වතයක් මුදුනට නැගගත්ත කෙනෙක් බිම බලනවා වගේ ධෛර්ය සම්පන්න වූ භික්ෂූන් මේ සංසාරයෙන් ඈතර වෙලා මුදුනටමපත් වෙලා මේ අනුවන ජනයා දෙස බලනවා. ඉදිරි පේනවා පොඩි පොඩි කූඹි කූඹි වගේ පොඩි පොඩි පැටව එහි දුවනවා මෙහි දුවනවා. අර පාවසේ මුදුනට නැගගත්තට පස්සේ. ඔහු ළඟට අර පහළ ඉන්න අයට ලං වෙන්නවත් බෑ ඉයල ඉන්නේ. එහෙසම්. ඒසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර මුදුනකද ප්‍රඥාවේ පර්වතයේ මුදුනටම නැගිටිනවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ උතුම් රහතන් වහන්සේලා මාර්ගඵලලාභී උත්තමයන් අපේ මිහිඳු මහරහතන් වහන්සේ එහේ ස්වාමීනි මිහිඳු මහරහතන් වහන්සේ ඉතින් ඒ නිසා ඒ වාගේ උත්තමයන් සිහි කර කර වැඳින්නනේ තියෙන්නේ ඒ රහතන් වහන්සේලාට ගරහනෝනේ දැන් බුදු බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන අය මිහිඳු මහරහතන් වහන්සේට ගරහනෝනේ එහෙමයි ස්වාමීනි හරියට ගරහනවා එහේ කොච්චර පව් රැස් කරගන්නවද නේ නිකන් මේ පොඩි පොඩි කූඹි පැටව් වගේ පහළ ඉන්න අය වර මහා ප්‍රඥාවේ මුදුනට නැඟලා ඉන්න මහින්ද මහරහතන් වහන්සේට ගරහන. ඉතින් එහෙම වුණා කියලා කන්දක් පාත් වෙන්නේ නෑ. තේරුණා නේද? ඒ වගේ ඒ උත්තරමම තේරෙනවා පෑවා. ඒ උත්තරමගේ ශ්‍රී නාමයට සත්පුරුෂය වඳිනවා පුදනවා. එච්චරයි. ඉතින් ඒ නිසා ඒ ගැන ඒ විදිහට තේරුම් ගන්න ඕන. කන්දෙන් ගත යුතු, පර්වතෙන් ගත යුතු පස්වෙනි අංගය තමයි පර්වතයේ උඩඟු නොවේ. යට යටහත් වෙන්නෙත් නැහැ, උඩඟු වෙන්නෙත් නැහැ. කන්ද පාත් වෙලා ඇතුලේ යන්නෙත් නැහැ. මං උසයි උඹලට වැඩිය කියලා උඩඟු වෙලත් නැහැ. එහෙමයි. කන්ද. ආ මේ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් උඩඟු නොවි යටහත් නොවි කටයුතු කළ යුත්තේ. උඩඟු වෙන්නත් හොඳ නැහැ කියනවා යටහත් වෙන්නත් හොඳ නැහැ කියනවා. භික්ෂුව භික්ෂුවගේ තැනේ ඉන්න ඕනේ. එහෙමයි ස්වාමී. දැන් සමහර වෙලාවට මේ භික්ෂුව භික්ෂුවගේ තැනේ හිටියේ නැතුවම නැතුණාම ගිහියටත් යටත් වෙනවා. එහෙම එකක් නැහැ. උඩඟු වෙන්නෙත් නැහැ. ඒ විදිහේ හිතක් හදා ගන්න ඕනේ. නිවන කරා යන්න නම්. ඒ කියන්නේ නෝන්ජල් වෙලත් බෑ කියන්නේ. උඩඟු වෙලා බෑ කියන්නේ ඒ දෙපැත්තම ස්වාමීනි අකුසල ධර්ම ඔව් ඒ එතකොට තේරෙනවා නිවන කරා යන අය නෑ කියන්නේ අඩුයි කියන්නේ එක්කෝ උඩඟුයි එක්කෝ නෝන්ජා ඔය දෙකෙන් එකකට වැටෙනවා. එහෙසම්. ඒතර මිනිස්සුත් එහෙමයි. මිනිස්සුත් එක්කෝ නෝන්ජල් එක්කෝ උඩඟු. මෙතන පිළිවෙතේ අරහත්වේ කරා යන මාවතේදී ඒ දෙකම අයින් වෙලා ඒ උඩඟුත් නැති නෝන්ජලුත් නැති ජීවිතයක් ඕන. අදීන ජීවිතයක්ද? ඒකට ඉතින් ඒකට කියන්න තියෙන්නේ අරහත් මාර්ගේ ගමන් කරන ජීවිතය කියලා. මේකයි. ඊට පස්සේ කියනවා මහරජාන්නේ චූල සුබද්‍රා උපාසිකාව ශ්‍රමණයන් වහන්සේලා ගැන කියපු ගාථාවල මෙහෙම තියෙනවා. දැන් ඒක මට මතක ඇරිච්ච කලින් කතාවේ මම මේ කතාව කිව්වේ නෑ. ඒ තමයි අනේ පිඩු සිටුතුමාගේ දියණිය කාලක කියන සිටුතුමාට සිටුතුමාගේ පුතාට විවාහ කරලා දුන්නේ. එහෙමයි සර්. ඔව්හු නිගන්ඨයන් අදහන පිරිසක්. නිගන්ඨයන් දැන් මෙයාලගේ විවාහ සංවත්සරයත් මුල් කරගෙන මේ විවාහය මුල් කරගෙන නිගන්ඨයන්ට දානයක් තිබ්බා. ඊට ගෙදර දානේ හදනවා මේ ඉන්න තැන් හදනවා ඊට පස්සේ සුබද්‍රය හෙව්වා මොකද මේ හිට රහතන් වහන්සේලා දානට වඩිනවා කිව්වා. චූල සුබද්‍රාට පුදුම සන්තෝෂයක්. මොකද එයා ධර්ම අවබෝධය කරපු කෙනෙක්. අරහත් නාමයෙන් පිනා ගියා. එහෙමයි. අරහත් නාමයෙන් පිනා ගියා. ඊට පස්සේ මොකද වුනේ? ඕන කට්ටිය වැඩියා. අවුන වැඩකාර කියලා ගිහිල්ලා කිව්ව රහතන් වහන්සේලා වෙලලා කියලා. ඉක්මනට චූල සුබද්දා දුවගෙනව රහතන් වහන්සේලාට වන්දනා කරනවා. අනේ උපන් ඇඳුමින් ඉන්න පිරිස. චික් විතරක් කියලා හැරිලා ගියා. මේක නිගන්ඨයන්ට ආවා කේන්තියක් මිත්‍යා දෘෂ්ටිකයෙක් මෙහෙට ගෙනල්ලා අපිට නිග්‍රහ කළා. අපි යනවා යන්න කියලා දානෙත් වරදන්න තුන් ගියා. කාලක සිට තමයි කොහොම ටික දැන් මෑව වට කරගෙන මොකද්ද උඹ මේ කළේ කියලා. සැරට පරසට කතා කළේ නෑ ගොඩක් මක් නිසාද අනේ පිටිසිටුමා මේ මුළු ජම්බුද්දීපේම ගෞරවයට පාත්‍ර වෙච්ච කෙනෙක්. එතකොට යාගේ දුවගෙනවා දුව විවාහ වුණා කියන එක කාලක සිටු පවුලට ලොකු නම්බුවක්. එහෙමයි. ඒ නම්බෝ ඉදිරියේ එයා හිතින් ටිකක් නෝන්ජල් වුණා. ඒ සුබද්‍රාට මොකක් කියාගන්න බෑ. ඊට පස්සේ කිව්වා මේ මොනුන්ද කියලා ඇහුවා. සුබද්‍රා කියනවා මේ මොනුන්ද? අපේ රහතන් වහන්සේලානේ රහතන් වහන්සේ. ඊට පස්සේ නුඹලාගේ රහතන් වහන්සේලා කවුද? ඊට පස්සේ තමයි අර ගාථා කිව්වේ. අපේ රහතන් වහන්සේලා එක අතක් වැයෙන් රහිද්දී අනිත් අතේ සඳුන් කල්ක ගාද්දී ඒ දෙකේදීම සම වෙනවා. ඒ අයනේ අපේ රහතන් වහන්සේලා. ඊට පස්සේ දැන් මෙතන කියනවා ලෝකයා ලාභයේදී උඩඟු වෙනවා. ලැබෙනකොට උඩඟු වෙනවා අපිට තියෙනවා අපිට තියෙනවා කියලා. අලාභයේදී යටහත් වෙයි. මොකුත් නැති වුණාට පස්සේ මූණේ ළඟන ඉන්නවා. මාගේ ශ්‍රමණයන් වහන්සේලා ලාභ අලාභ දෙකේ එක සමානව සිටිනසේක. එහෙමයි ස්වාමීනි. ලාභ අලාභ දෙකේ එක සමානව සිටිනසේක. මාගේ ශ්‍රමණයන් වහන්සේලා ඒ බඳුය. එහෙමයි. ඒ බඳු ශ්‍රමණයන් වහන්සේලා කිව්වා මගේ ශ්‍රමණවා ශ්‍රමණයන් වහන්සේ. මේ වගේ ගාථා 500කින් අරහත් ගුණ කියලා තියෙනවා. අරහත් ගුණ ගාථා 500කින් කියලා තියෙනවා. ඊට පස්සේ කිව්වේ නම් කෝ අපිට පෙන්නපන් ඒ උත්තමයෝ කිව්වා. ඊට පස්සේ ඒගේ සුවඳ කරන්න තිබ්බ සමම්මල් වත්ටි අරගෙන ආ උඩු මහන්තලයට ගිහිල්ලා ඒ රහතන් වහන්සේලා වඩිත්වා කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒක තමයි වියනක් විදිහට ගිහිලා බුදුරජාණන් වහන්සේ ළඟ පිහිටියේ. එතකොටම අනේ පිළිසිටුතුම ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ හිත දානෙට. හිත දානයක් මම බාරගත්ත සාකීත නුවර කිව්වා. ස්වාමීනි යොදුන් 500ක් දුරින් තියෙන සාකීතේ ඉඳලා මෙහිට කවුරුත් ආවේ නැහැ මමනේ මේ ආවේ ඉක්මනට දානෙට ආරාධනා. මේ මල් වෙන දෙස බලන්න. ඈ චූල සුබත්‍රා ඔබගේ දියණිය කියලා. දැන් චූල සුබත්‍රා දානේ හදන ගම හිතුණා මේ ඇත්තටම මගේ පණිවිඩය දැනුණාද දන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමී. එතකොට වෛශ්‍රවණ දිවිරාජ ආහන්සේ පෙනී ඉඳලා කිව්වා සුබද්‍රා ඔබගේ දානේ ඇරෙම භාග්‍යතුන්ස් පිළිගත්තා. කොහොමද ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල්? හරිම අසිරිමත්. හරිම අසිරිමත්. ඉතින් අරහත් ගුණ එහෙමයි ස්වාමී. දැන් අද කාලේ හාමුදුරුවන්ගේ වැරදි දන්නවා. රහතන් වහන්සේලාගේ ගුණ දන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒ නිසා අපිටත් ওই සිතේ වෙනවා ලොකු ස්වාමීන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ නොකියුවා නම් අපිටත් ඕකම තමයි. දැන් මේ එක එකාට බැන කියා ගන්න වෙලාවක් නෙමෙයි. අපිට ලැබිච්ච ලාභයෙන් ප්‍රයෝජන ගන්න. නිසා මේ ධර්මයේ හොඳට කියවලා ධර්මය අහලා මේ මනස දුර්ලභ මනස ජීවිතයට සැනසෙල්ලක් ගන්න. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ තියෙනවා ආකාශයෙන් ප්‍රසංගයක් කොහොම අංග පහක් අහස මුල් කරලා තේරුම් ගන්නේ කොහොමද? නිවන් මාර්ගයේ යන කෙනා. කියනවා මහරජාණනි ආකාශයේ ਸਰව ප්‍රකාරයෙන් කිසිවකට ග්‍රහණය නොවේ. දැන් අහස කියන එක මොකකින්වත් අල්ලලා බැඳලා තියාගන්න පුළුවන් එකක් නෙවෙයි. ආන් මේ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් ਸਰව ප්‍රකාරයෙන් කෙලෙසුන්ට ග්‍රහණය නොවිය යුත්තේ මහරජාණන් අහසේ මේ අංගේ ගන්නවා. ඒතර භික්ෂුවක කෙලෙස් වලින් බැඳලා ගන්න බැරි වෙන්න ඕන කියනවා. භික්ෂුව රාගෙන් බඳින්න බැරි වෙන්න ඕන. ද්වේෂයෙන් බඳින්න බැරි වෙන්න ඕන. මෝහයෙන් බඳින්න බැරි වෙන්න ඕන. නිന്ദා අපහාස වලින් සලිත කරන්න බැරි චරිතයක් වෙන්න ඕන. එහෙමයි සම්. එහෙම වුණොත් අරහත්ත්වේ මාර්ගය යනවා. එහෙයි. රහතන් වහන්සේලා කිසිසේත් කිලිස් බන්ධන නැහැ. අද කාලේ සාමයේ කොම් බැඳි බැඳි මිනිසුත් බැඳිලා ඉන්නේ පාංශකූලේ කියපු ගමන් මිනිස්සු බැඳිලා. එහෙමයි ස්වාමී. හැම පැත්තෙම බැඳිලා. ඊට පස්සේ අදානමාන කියනකොට ඒ පැත්තෙන් බැඳිලා. හැම පැත්තෙම බැඳිලා. සමහරවිට ධර්මශාලාව හදලා කුටි සෙනසුන් හදලා මේ මේවා කළොත් දහම් පාසල් උදව් කළොත් කවුරු හරි ඒකට එහෙම ඒ උදව් කරපු කෙනා මොකක් හරි වැරද්දක් කළොත් එහෙම ආන්දරන්න කියා ගන්න බෑ. අර සත්කාරවලින් බැඳිලා ඔය වගේ හැම පැත්තෙම. ඔය පැත්තෙන් බැඳලා වචනයක් කියා ගන්න බැරි තැනට හිර වෙනවා. එතකොට මේ මේ මේ කියන්නේ මේට අවුරුදු දහස් ගානකට කලින් මාර්ගය පුරුදු කරපු රහතන් වහන්සේලාගේ ජීවිත. මේ මාර්ගය පුරුදු කරපු ආර්යයන් වහන්සේලාගේ උත්තම ජීවිත, මහා පුරුෂයන්ගේ උත්තම ජීවිත. කිසි දෙයකින් අල්ලන්න බෑ. ඉතින් ඒ නිසා ඒ අහසෙන් ඒ අංගේ ගන්න කියනවා. ඊට පස්සේ තියෙනවා දැන් එහෙම ගත්තොත් එහෙම දැන් උදාහරණයක් මම කියන්නේ. එහෙමයි ඒ තමයි මේක තරුණයෙක් බණ ඇහුවා. සසර කලතිරලා, කියන්නේ මේ සංසාරේ ගියොත් නම් ඉවරයි මේ අවසාන මොහොත බුදු කෙනෙක් මුණ ගැහෙන කියලා මෙයාට හිතිලා. ඒතකොට මෙයාට විවාහ වෙලා. එහෙමයි සම්. ඒතකොට ගෙදර ගිහිල්ලා නෝනාට නොඒක ආකාරයෙන් කරුණු කියලා කියලා කියලා කැමැත්ත ඇති කරගත්ත මහාන කරන්න. මහාන වෙන්න. ඇවිල්ලා මහාන වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ නම සංගාම. එහෙමයි ස්වාමීන්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කැලේට වෙලා බණ භාවනා කළා. කාලයක් යනකොට අරහත්ත්වයට පත් වුණා. එතකොට මෙයා මේ ස්වාමීන් වහන්සේ දන්නේ එනකොට ගෙදරින් එනකොට මේ කුසට දරුවෙක් ඇවිල්ලා. බිරිඳට. එහෙමයි ස්වාමීන්. ඒ දරුවා මෝරා ගිහිල්ලා බිහි වුණා. ඉතින් දරුවා හදාගෙන කාලයක් ඉන්නකොට මෙයාට හිතුණා තනියෙන් මට මේ කොහොම දරුවත් බලාගෙන ඒ ටිකක් කරගන්න අමාරුයි. ඒ නිසා මං කොහොම හරි අරයා සිවුරු ඇරලා ගෙන්න ඕන කියලා මේ හොයාගෙන යන අර කැලේට ගියා. එහෙමයි. අර දරු පැටියත් අරගෙන. ඇවිල්ලා උන්න රහතන් වහන්සේ දැන් රහතන් වහන්සේ රහතන් වහන්සේ ඈතින් එනවා දැක්ක අර බිරිඳ. එහෙමයි සර්. සීනහ පපා කොමල පපා එන්ට ඇති. ඊට පස්සේ අර දරුවා මේ ළඟ තියාගෙන කිව්වා ඔයයි මායි නිසා ලැබිච්ච දරු පැටිය. බලන්නකෝ ඔයාගේ මූණ වගේම. hina වෙන හැටි බලන්න ඔයාමමයි මතක් වෙන්නේ. අනේ මේ දරුවා තුරුල් කරගෙන අපි දෙදෙනාට මේ පෞල් ජීවිතය ගත කරන්න පුළුවන් යම් පස්සේ ඇවිල්ලා මහාන වෙන්න. අපි දෙන්නම මේ කොළු පැටිය ලොකු වුණාට පස්සේ අපි දෙන්නම මේ කතාවක් නැහැ. එහෙමයි සාම. මාරහතන් වහන්සේ කතාවක්. ටිකක් වෙලා හිටියා මෙයා මෙයා කැසට් එක දැම්මා වගේ කියනවා. ඊට පස්සේ මේක දැනගත්තා මේක හරියන්නේ නැහැ කියලා කිව්වා. මේ දරුවා මම ගෙදරින් උස්සගෙන ආවේ නැහැ. මම ගෙදරින් ඇවිල්ලා දරුවෙක් කරන් ආවේ නැහැ. ඔයගේ දරුවා. ඕන එකක් කරගන්නවා කියලා දරු පැටිය ඉස්සරහ තියලා ගෑණි ගියානේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ අර දරුවා කීස් කීස් කීස් ගාලා අඬනවා. ඒකට අර ඒත් රහතන් වහන්සේ ඇස්සරලවක් බැලුවේ නෑ. එහෙමයි. ඒකට ඈතකට ගිහලා අම්මලානේ. මේ කිසි මොන මේ උඩර වැටි දානවා අම්මා කෙනෙන්නේ. එහෙමයි. ඊට පස්සේ අර දරුවා ඇවිල්ලා මේකගේ හිත ගලක් වගේ කියලා දරුවා අරන් ගියා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දියසින් දැක්කා. එහෙයි. ආයන්ති නාබිනන්දති. පැරණි බිරිඳ එනකොට සතුටක් අමුතු සතුටක් නෑ හිතේ. එහෙමයි. පක්කමන්තං නසෝචති. දරුවා තරන් යනකොට අනේ යනවනේ කියලා ශෝකයක් නෑ. සංඝා සංගාමජී මුත්තා. මේ සංගාමජී යුද්ධ දිනුවේ සුළුපටු යුද්ධයක් නෙමෙයි. සම්මම් බ්‍රෝමි බ්‍රාහ්මනන්ති මේ අයත්නේ බ්‍රහ්මණයෝ කියලා කියන්නේ. කොහොමද? ඉතින් ඒ නිසා ඒ වාගේ හිත බඳින්න බෑ. කෙලෙස් වලින් අල්ලන්න බෑ. මේ සූලඟ කොහොමද ගැට මේ අවකාශය කොහොමද ගැට ගහන්නේ? ඒක කරන්න බැරි දෙයක්. ඒ මට්ටමට හිත දියුණු කරගන්නවා. ඉතින් ඒ වාගේ ස්වභාවයක් මහත්ය තියෙනවා. උත්තරීතර ශේෂ්ඨ ඉහළම තියෙනවා. ඒකට ඒක අපි ළඟට එන්නේ අපි අමාරුවෙන් එතෙන් යන්න ඕන. එතෙන් යන්න ඕන. එතෙන් ගියාට පස්සේ කරන්න බෑ අනිත් අයට. බඳින්න ග්‍රහණයට ගන්න බෑ. ගන්න බෑ. ස්වාමීනි පරිද්දෙන්නම අර මාර්ගයේ වඩන වික්ෂුන් වහන්සේව ග්‍රහණය කරගන්න වෛශ්‍යායත්‍රින් උත්සාහ දරපු අවස්ථාව. එහෙම තියෙනවා. ඒ කිසියක දැන් මුගලන් මහරහතන් වහන්සේව ග්‍රහණය කරගන්න දෙනවා විමලා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තව ගොඩක් විස්තර තියෙනවානේ. ඒකට ඒ වගේ තැන්වලදී රහතන් වහන්සේලාගේ හිතාකම්පිත. දැන් රහත්ත්වයටපත් නොවි අනුරුද්ධයන් වහන්සේ එක ගෙදරකට හදිසිය කැලයක් නැමින් යනකොට ගොඩ වෙලා ඒ ගෑණි රෑවිලා එක එක අංග මේ මායන් 64 දාන්න ගත්තා. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ හැරිලවත් බැලුවේ නැහැ. ආරහතටපත් වෙලා නැහැ වෙනකොට අනුරුද්ධයන් වහන්සේ හැරිලවත් බැලුවේ නැහැ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඒ ගෑනු කෙනා බය වුණා. බය වෙලා වන්දනා කරලා උදේ දානේ හදලා දීලා පිරුවන් සරණ ගියා. ආ ජීවිතේට වැරද්දක් නොකරන්න සපත කළා. ඒ කාරණාව ඇවිල්ලා කියනකොට තමයි බුදුරජාන් වහන්සේ සිල්පදයක් පැනෙවුවා. කාන්තාවක් ඉන්න ගෙදරක භික්ෂුවකට එක වහලයට ඉන්න එපා කියලා. එහෙමයි ස්වාමී. එහෙම තියෙනවා. දැන් එක වහලයට ඉන්න තහනම් කළා තියෙන කාන්තාවක්. ඊට පස්සේ ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් කෙලෙස් බන්ධන වලින් බඳින්න බෑ කියන. බැරි හිතක් හදා ගන්න ඕන කියනවා නිවන් කරා යන්තන. එහෙමයි. ඒක තේරෙනව නේද මේ බුද්ධ ශාසනයේ තියෙන ಗುಣධර්ම ඉහළම තියෙන ඒවා. ඒක තමයි ධර්මයේ ශ්‍රේෂ්ඨයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ධර්මයනේ. මේවා ශ්‍රේෂ්ඨයි. පහළ නෙවෙයි තියෙන්නේ ඉහළ. පහළ තියෙනවා නම් අපිටත් පහළට වැටෙන්න තියෙන්නේ. මේක අමාරු මේක ඉහළ තියෙන නිසානේ. නේද? අමාරුවෙන් මඩ වගුරින්න ඇටත් අමාරුවෙන් අමාරුවෙන් පල්ලහැට නෙමෙයි යන්නේ. උඩටනේ. ඇටාට එරෙන්න ඕනේ නම් අමාරුද? නේද? ඇටාට අමාරු උඩට යන්නනේ. එහෙමයි. මඩ වගුරේ ඉන්න ඇටාට නේද? ඒකයි. ඊට පස්සේ තියෙනවා ආකාශයේ ඍෂිවරුන් ඉරිදිමත් තවුසන් භූතයින් පක්ෂි ගණයා ආදීන්ගෙන් වන හැසිරීමෙන් යුක්තයි. ඉරිසිවරු වාසයෙන් යනවා. තාපසින් වාසයෙන් යනවා. පක්ෂීන් යනවා. යක්ෂීන් යනවා. අහසින් යනවා. ඉතින් ආන්නේ වගේ තමයි මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා සියලු සංස්කාරයන් පිළිබඳව හිත හැසිරවිය යුත්තේය. මහරජාණන් ආකාශයේ මේ අංගය ගන්න ඕන. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ඒවා පුරුදු කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක හැම කෙනාටම පුරුදු කරන්න බෑ. ඇයි හැම කෙනාටම හසියන්න පුළුවන්ද? නෑ ස්වාමීනි. ආන් මේ වගේ තමයි මේ සකල ලෝක සත්‍යාම අනිත්‍ය කියන එකක් පුරුදු කරන්නේ නැහැ. සුළු පිරිසයි මේක අනිත්‍යයි කියලා විමසන්නේ. දුක් සහිතයි අනාත්මයි කියලා විමසන්නේ සුළු පිරිසයි. පැහැදිලි නේද? ඒ වාගේ අහසේ සැරිසරනවා වගේ නිවන් මාර්ගේ යන කෙනා හිත සැරිසරවන්න ඕන අනිත්‍ය තුල. දුකයි කියන දේ තුල. අනාත්මයි කියන දේ තුල. තමාගේ වශයෙන් පවත්න්න බැරි දෙයක් තුල. එයින් ඒ උපමාවෙන් ගත යුත්තේ මෙයයි. අහසේ පක්ෂීන් තාපසයන් ඍෂිවරුන් සැරිසරනවා වගේ නිවන් මාර්ගයේ යන විශ්වගේ හිත සැරිසරවන්න ඕන අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ආකාශය. ඒ සිතිවිලි තුළ හිත සැරිසරවන්න ඕන. ඒ සිත් අවකාශයේ අනිත්‍ය අනාත්ම ආදි වශයෙන් මෙනෙහි කිරීමක් තියෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ආකාශයේ එහෙමයි හිත නැමැති ඍෂිවරයා යවන්න ඕන. එහෙමයි. තියෙනවා නේද? ඒකයි කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා මහරජාණන් ආකාශය ආස්වාද කළ යුතු කිසිවක් නැති තැනයි. එයින් මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් සියලු භවයන් කෙරෙහිද උපදින තැන් කෙරෙහිද සිත කලකිරවා ගත යුත්තේ. ආකාශය කියන්නේ කිසි ආකාශයේ ආසාවක් කියලා තියෙන තැනක් තියෙනවද? දැන් ගස්වල නම් මහත්තයා අර කැලේ ලස්සනයි. මේ කැලේ ලස්සනයි. අර පර්වතේ ලස්සනයි. මේ පර්වතේ ලස්සනයි. අර ගඟ ලස්සනයි. අර පුජ්‍යලයා ලස්සනයි. අර ගොඩනැගිල්ල ලස්සනයි. අර පන්සල ලස්සනයි. කියලා එහෙම අපිට පණවීම් තියෙනවානේ. එහෙමයි සාමි. අහසේ කොතනද මොකද්ද කියන්නේ? අහසේ අහවල් තැන ලස්සනයි. එහෙම එකක් තියෙනවා. එකම අහසනේ. එකම අහසනේ. එහෙයි සාමි. ඒ ආස්වාදකට යුතු තැනක් නැහැ. පැහැදිලි නේ උපමාව. ආස්වාදකට යුතු තැනක් නැහැ. ආ මේ වගේ කියනවා පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සියලු භවයන් කෙරෙහිද උපදින තැන් කෙරෙහිද සිත කලකිරවා ගත යුත්තේ. ඕන මහත්තයා අරහත්ත්වයේ පෙනිපෙනී භික්ෂුවගේ හිතක් තියෙන හැටි කිසිම භවයක් ගැන හිත රඳින්නේ නැහැ. මම මේ කිව්වේ හිත පහදවා ගන්න කියලා මුලින්ම ඉඳලා කියන්නේ ඒකනේ. කිසිම උපතක් ගැන කිසිම භවයක් ගැන නිවන පිණිපිනී මේ මාර්ගය පුරුදු කරන කෙනා හිත රඳව ගන්න. එහෙමයි ස්වාමී. ස්වාමීන් දැන් ගිහි වශයෙන් නම් අපි මේ පින්දහම් කරලා දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා අපි කියනවා දෙවියන් අතර ගැන අපි කතා කරනවා එතකොට මිනිස්සු දිව්‍ය ලෝකේ උපත ගැන ඇයි කියන්නේ එහෙම කියන්නේ හරියට මේ නිරේ ගැන පිළිතන හිත දුරු කරලා මේ හතර අපායයන්ට පව කර කර බුද්ධ ශාසනයට බැන බැනනේ එහෙමයි ස්වාමී ඊට පස්සේ තිරිසන් වැඩ නතර කළාද? නැහැ. මේ දිව්‍ය ලෝකේ යන්න එපා එපා එපා කියන්නේ. ඊළඟට පෙරේතය වෙන එක නතර කරලාද? ඊළඟ මේ පුංචි අපේක්ෂාවෙනුත් වැටෙනවනේ මහත්ය සතර අපායට. දැන් අර මේ සංසාරය ගැන කලකිරෙන්න කියන්නේ. ඒ කියන්නේ මේ සත්‍යයන් දැන් එක මේ උපාසිකාවක් හොඳට පින් දහම් තියෙන මේ මේ ගඟක දොලක හරි නානකොට ඇගේ සපත්තුව වතුරේ ගහගෙන ගියා. එහෙමයි සාම. ඊට පස්සේ මේ අර ඒ ඒ ඒ ඒ උපාසකම්ම වානේ මගේ සපත්තුව කියලා ඒක අල්ලන්න යනකොට වතුරේ ගිලුණා. එහෙමයි සාම. මැරුණා. දැන් දුවට ඇඟට එනවා. ඉල්ලන්නේ සපත්තුව. එහෙමයි. දෙයනේ එක සපත්තුවකින් ජීවිතේ දැම්මනේ പ്രേත ලෝකයකට. සපත්තු ඒ හැටි ගණන්ද? එහෙමයි ස්වාමී. මේ පුංචි සොච්චමකින් තමන්ගේ ජීවිතයක් වෙනස් කළානේ. ඔහොමනේ ඉන්නේ. එහෙමනේ අද කාලේ මිනිසුන්ගේ ලෝක. එහෙමයි ස්වාමී. එහෙම පල්ලහැටම මිනිස්සු වැටි වැටි යද්දී පල්ලහැටම වැටි වැටි යද්දී මේ මේ වාගේ හිතෙන මිනිස්සුන්ට ලෝකෝත්තර මේ වාගේ පරම ගාම්භීර ධර්මයක් කොහොම ස්පර්ශ කරන්නද? ඒකයි සුගතියකටවත් පැන ගනින්නලා කියලා ඊළඟ ස්ටෙප් එක දෙන්නේ. එහෙමයි සාමි. ඔව් මහත්ය බලන්න ගිලාන සූත්‍ර ඊළඟට ධනංජානි සූත්‍රේ සූත්‍රේ හොඳට තියෙනවා හිත ගන්න ඕනේ පියවරෙන් පියවරට. නිරේට වැටිච්ච කෙනාට එකපාරම නිවන ගැන කියන්නේ නැහැ. නිරේ හිත පිහිටලා තියෙන කෙනාට තිරිසන් ලෝකය ගැන කියන්නේ. තිරිසන් ලෝකයේ හිත පිහිටලා තියෙන කෙනාට പ്രേත ලෝකය ගැන කියන්නේ. പ്രേත ලෝකයේ හිත පිහිටලා තියෙන කෙනාට මනුස්ස ලෝකය ගැන කියන්නේ. මනුස්ස ලෝකයේ හිත පිහිටලා තියෙන කෙනාට දෙවියන් ගැන කියන්නේ. දැන් මහත්යා හොඳටම තේරෙනවනේ සියලු ලෝකවලින් අභිභවා ඉහළටම ගිය තැනක් කියලා නිවන. ඒතකොට නිර්වාණයට හිත හදාගන්න මහත්යා මනුෂ්‍යත්වයේ ඉක්මව යන්න ඕන, දේවත්වයේ ඉක්මව යන්න ඕන, බ්‍රහ්මත්වයේ ඉක්මව යන්න ඕන. ඒතකොට මනුස්ස කණුත් නැතුව, දේව ගතිගුණත් නැතුව නිවනක් ගැන කියනවා. එහෙමයි සාමි. මේවා ඉක්මවා යා යුතු තැනක් ගැන මේවා ගැන කතා නොකර කියනවා. භාග්‍යවතුන් වහන්සේ තිසරණයත් සීලයත් ගැන හික්මීම පිණිස දේශනා කළා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති දේවතානුස්සති චිත්තාන මේ සීලානුස්සති ආදි වශයෙන් දෙවියන් දෙවියන්ගේ ලෝකවල ඉපදෙන්න ඕන ಗುಣධර්ම තමා තුළ තියෙනවා කියලා වදාළානේ. එහෙමයි ස්වාමීනි. මේ සීකරන්න කිය. එහෙයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ගැන ඒ ගැන වදාරපු දෙයක් නෙමෙයි තියෙන්නේ. එහෙමයි. ඒ නිසා මෙහෙමයි. තර්ක විතර්ක කර කර ඉන්න අය තර්ක විතර්කම කර කර ඉඳී. එහෙයි. දැන් මේ මෙච්චර බණ අහලවත් තේරුම් ගන්න බැරි නම් මේ නිර්වාණයේ තියෙන පරම පාරිශුද්ධත්වය ගැන කරන්න දෙයක් නැහැ. වාද කිරිල්ල නෙමෙයි. Tamande හිතෙනවා නම් මේ දිව්‍ය ලෝක ගැන කියන එක වැරදි කියලා. ඉතින් එයා උත්සාහ කරන්න මේ ගුණ ධර්ම වලට. එහෙමයි. ඉතින් ඔබ දිව්‍ය ලෝකයකටවත් කැමති නැත්නම් බ්‍රහ්ම ලෝකයටත් කැමති නැත්නම් ස්වාමීනි දැන් අපි දැන් අපි ගත්තොත් එහෙම දැන් ලොකු සාමණේරයන්ගේ දෙවියන් ගැන විස්තර කියනවා. එහෙමයි ස්වාමීනි. නමුත් පෞද්ගලිකව අපි කතා කරනකොට ලොකු සාමණේරයන්ගේ ගීත ඒ දුලත් රඳින්නේ නැහැ. එහෙමයි. ඉහළ ඉහළ ඒ කියන්නේ දෙවියමනොත් ඉක්මවාගේ විදිහට හිත ඉහළටම ගන්නෙ කොයි විදිහටද කියලා උන්වහන්සේ නොයල්ම පුරුදු කරන්න පෞද්ගලික උත්සාහ කරනවා. එහෙමයි. ස්වාමීනි දැන් අපිට ගිහියන් වශයෙන් අපිට පැටලෙන කාරණාවක් තමයි අර අපි ගිහි ජීවිතය තුලම ඉඳගෙන අඩුම තරමේ පැවිදි භූමියටවත් ගිහිල්ලා නැහැ. නමුත් මම නිවන තමයි යන්නේ මම දිවි ලෝකෙට කැමති. ඒක දැන් මහත මොලාවත් මහත මෙහෙම හිතන්නකෝ. ගිහි කෙනෙක් පැවිදි කෙනෙක් විදිහට මේ ඉන්න ගියාට පස්සේ ගිහි ජීවිතේ අරුබුද නැද්ද? එහෙමයි ස්වාමී. ගිහි කෙනෙක් හාමුදුර නමක් විදිහට ඉන්න ගියාට පස්සේ අරුබුදනේ. එහෙයි. පැහැදිලි නේද? ස්වාමීනි ගිහියා ගිහියාගේ මට්ටමින් ඉන්න එපා. තව මේ මතුවෙන කාරණාවක් තියෙනවා දැන්. ඇයි ගිහි කෙනෙක් එහෙම ඉන්න හදන්නේ පැවිදි භූමියට එන්නේ නැතුව කියලා? ආ ඒක තමයි. ඉතින් ඒ නිසා හොඳටම තේරෙන දෙයක් තමයි ඒ තමන් ඉන්න මට්ටමින් හිත දියුණු කරලා. ඒතකොට දැන් යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් මම හොඳට මගේ ජීවිතේ දේවත්වයට හදාගෙන තියෙන්නේ මම ඕන වෙලාවක මැරිච්ච ගමන් දෙවියන් අතර උපදින්නේ කියලා. එයාට බ්‍රහ්මත්වය ගැන කියන්න පුළුවන්. තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර භාවනාව දියුණු කරනවා. ඒක දේවත්වයේ පිහිටපු කෙනෙකුට බ්‍රහ්මත්වයේ හිත හදාගන්න පහසුයි. එහෙමයි. ඒතර කවුරු හරි කියනවා නම් මම බ්‍රහ්මත්වයේ ස්වභාවය හිත පවත්වන්නේ. يعني මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා කියන භාවනා අතර හොඳට මහානසේ වැඩෙනවා. ඒකෙන් පහළට වැටෙන්නේ නැහැ කියලා. එහෙමයි. ආන් එයාට කියනවා මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර වඩනකොට හිතේ ඇති වෙන සමාධිය තුල තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, මම මගේ මගේ ආත්මේ නොවන වශයෙන් වඩන්නා කියලා. එහෙමයි ස්වාමීනි. පිළිවෙලටනේ මහත්ය තියෙන්නේ. කෝස් ගෙඩියකට උනත් අත දාලා වර්කමඳුල ගන්න බෑනේ. ඒකෙත් කත්ත කපන්න ඕනනේ. එහෙමයි. කෝස් ගෙඩිය කපන්න බෑ මඳුල ගන්න. ඒ වගේ එක එක පියවර. ඊළඟට වරක මඳුල ගත්ත ගමන් වරක ඇටේ අයින් කරන්න බෑනේ. ඒක පලන්න ඕනනේ. එහෙම නේද? පියවරෙන් පියවරට නේද යන්න තියෙන්නේ. ආහනේ යන්නේ හිලා තියෙන්නේ. ඒ නිසා මහත්තයා දැන් මෙතනද මෙහෙමයි තියෙන්නේ. අපි දැන් ගොඩාක් ಗುಣධර්ම කතා කරනවා. මෙච්චර ಗುಣධර්ම වලින් සුපෝසිත පර්වතයක් වගේ අකම්පිත මඩ වගුරෙන් ගොඩට එන ඇටෙක් වගේ වීරිය කරලා උඩට ආපු එහෙමයි සර්. පෘථුවිය වගේ හිත තියෙන, ජලය වගේ හිත තියෙන, ගින්දර වගේ හිත තියෙන, සුළඟ වගේ හිත තියෙන කෙනෙක් කොමටද භවය යන්නේ? එහෙමයි ස්වාමීනි. කොමකටද උපතකට කැමති වෙන්නේ? කොමකටද දෙවියන් අතර යන්නේ? ඔහු යා යුත්තේ නිවන තමයි. එහෙමයි ස්වාමීනි. දැන් පැහැදිලිද? එහෙමයි. ආ මේක තමයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා. අද දවසේ අපේ කාලය නිමා වුණ පින්වතුනි මේ උතුම් සදහම් පිළිසඳරෙහි අද සදැහැති දායකත්වයේ දරන ලද්දේ බත්තර මුල්ල පළවත්තේ පදිංචි පින්වත් ටියුඩ රුහුණුගේ මහත්මයාගේ පින්වත් දූදරුවන් විසින් මේ පින්වත් හැමදෙනාම අපිට මේ සිතින් සිහිපත් කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. උතුම් පුණ්‍යානුමෝදනාව ස්වාමීන් අපට අනුකම්පාවෙන් සිදු කරන සේක්වා ඔව් මහත්මයා. අද දින මිනුදුරාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ බත්තර මුල්ල පැලවත්තේ පදිංචි පින්වත් ටියුඩර් රුහුණගේ මහත්මයාගේ දූ දරුවන් විසින් ජම්ම දිනයේ සමරන පින්වත් ටියුඩර් රුහුණගේ මහත්මයාට ඒ වගේම දෙවෙනි ගුරු චිත්‍රා රුහුණගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්ද. එතකොට අද අපි අර ආකාශයෙන් ගන්න ඕන අංග වලින් අපි අංග 3යි කතා කළේ තව අංග දෙකක් තියෙනවා. එහෙමයි සම්. එතකොට අපිට අර වැඩසටහන් ඉක්මනට ඉවර කරන්න ඕන කියලා යනවටත් වැඩිය මහත්ය. ඒවත් තේරුම් ගන්න ඕන. මොකද සමහර වෙලාවට අපිට මේවා විස්තර විභාග කරගන්න ආය අවස්ථාවක් හේදෙන්නේ නැහැ. එහෙ ස්වාමීනි. මිනිසුන්ටත් ඒක අහන්න අවස්ථාවක් හේදෙන්නේ නැහැ. ඒ නිසා කරුණ යෙදුන වෙලාවේ විස්තර විභාග වශයෙන් මේ තේරුම් ගන්න. නුවණ තියෙන කෙනෙක් ඇහුවා නම් ওই දෙවියන් අතර උපදින එකයි භවයන් කෙරෙහි නොයැලෙන එකයි මොකද්ද කියලා අද ආපු ටික ඇහුවොත් නම් නුවණ කෙනෙකුට තේරෙනවා. එහෙමයි ස්වාමීනි අවශ්‍යයි. මේ විදිහට අරහත් මාර්ගයේ දියුණු කරගෙන එන කෙනා කුමට නම් භවයට ඇලෙන්නද? එහෙමයි ස්වාමීනි. දැන් මේවා පුරුදු කරගන්න අමාරුයි. මඩ වගුරේ ගිල්ල ඉන්න කෙනාට කිසිම පිළිසරණක් නැතුව යටටම යද්දී එයා දිවෙලෝ සපත්තුවකින් පල්ලහැට වැටෙද්දී සපත්තුවකින් වැටුනේ ඒ හැටි පල්ලහැද්ද මහත්තයා මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙකට වැටුණා නේ එහෙමයි සාමි. එහෙම ලෝකෙකට වැටි වැටි මිනිස්සු යද්දී දෙවියන් අතරවත් උපදින්න කියන එක කොච්චර සැනසෙල්ලක්ද? එහෙමයි. ස්වාමිනී දෙවියන් අතර ඉපදෙන්නත් මහත් කොට ගුණ පුරා ගන්න. ඔව් අනිත් එක දෙවියන් අතර උපදින්න කියලා කියන්නේ මහත්තයා මේ සැප විඳ විඳ යන එකකට නෙවෙයිනේ. මොකද ගෞතම බුද්ධ ශාසනයේ දෙවියන් අතර තවම මේ විදිහට සුරක්ෂිතයි. ඉතින් මිනිස් ලෝකෙ මෙච්චර සුරක්ෂිතයි නම්. ඊළඟට මිනිස්සුන්ගේ ආයුෂ අඩුයි දෙවියන්ගේ දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේ ඇසින් දැක්ක මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. ඒ සත්පුරුෂයන් යටතේ මාර්ගය දියුණු කරන්න. මොකද දැන් මාර්ගය දියුණු කරනකොට මිනිස්යන්ට අලකලංච වැඩි. පෙනෙන නොපෙනෙන ලෝකවලින් දැන් ඔන්න මේ දේශපාලන යනවා දේශපාලනේ මිනිස්සු කොච්චර මැදිහත් වෙනවද දැන් අපිට පවා සිද්ධ වෙනවා නායකයෙ තෝරපල්ලා කියලා මිනිස්සුන්ට කියන්න මේ තියෙන ව්‍යසනේ ඉතිරි. දෙවියන් අතරට ගියට පස්සේ ওই ප්‍රශ්න නැහැනේ. ඔය අල කලංචි ටික නැහැ. ඒතර ප්‍රශ්න භාගයට භාගයක් ඉවර වෙලා. ඒතර කෙලෙස් යුද්ධය තමයි ඊළඟට තියෙන්නේ. තේරුණා නේද? දැන් පැහැදිලි වෙච්ච කියලා මම හිතනවා ඒ ටිකත්. එහෙමයි අවශ්‍යයි. ඊට පස්සේ ඉතින් ඒ නිසා මේ කාරණාව මිනිස්සුන්ට විග්‍රහ කරගන්නට අද ධර්ම දාණය දුන්න පින්වතුන් මේ ධර්ම දාණයට සම්බන්ධ වෙලා විශාල භාග්යක් උදා කරගන්නේ ඉතින් ඒ නිසා ඒ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඒ වගේම සුගතිය පිණිසත් නිවන පිණිසත් ගුණධර්ම දිනු කරගන්නටත් තියෙන සුන්දර රට. ඒ සඳහා ආශිර්වාද ගන්න සෑය බෝධිය වඳින්න තියෙන සුන්දර රට මේ ලක් දෙරණ. හයියෙන් බුදුගුණ කියන මේ බණ කියන රටක් තියෙන සිංහල ජාතිය තුළ ඊට පස්සේ බුද්ධ ශාසනයේ මේ මෙච්චර ගැඹිර දේවල් කතා ඒ නිසා මේවා රකින්න පුළුවන් නායකයෙක්. මේවා අනාගත පරපුරට දායාද කරන්න පුළුවන් නායකයෙක් අපිට දැන් අවශ්‍යයි. ඒ නිසා මේ වෙලාවේ සුදු, කළු, රතු, නිල් කියලා මේ පාට 12ට බෙදාගෙන ඉන්නේ නැතුව අපේ කම ගන්න. අනාගත පරපුරට වෙන ශේත ගන්න. එහෙම අරගෙන මේ පාරම්පරික අදහස් අයින් කරලා හරි එකෙක් ਸਰව සම්පූර්ණ එකෙක් නැති වෙන්න පුළුවන්. නමුත් ඉන්න පිරිසකින් පණ තියෙන එකෙක් නායකෙක් විදිහට පත් කරගන්න. ඉතින් ඒවා කියන්නේ අපිට තියෙන එකකට නෙවෙයි. අපිට ඔහි අපිත් ඔහි මැරිලා යයි. නමුත් මේ ශාසන දායාදේ අනිත් මිනිසුන්ට යන්න ඕන බය තැති ගැනීම වලින් තොරව. පහුගිය කාලේ මේ බෝම්බ පුපුරාගෙන මිනිස්සු තුලට බය යනකොට මිනිසුන්ට සෑය වඳින්න යන්න බෑ, බෝධිය වඳින්න යන්න බෑ, බණ අහන්න යන්න බෑ. ස්වාමීන් වහන්සේ වෙසක් පොය අපි වෙසක් පොය මග ඇරුණා. එහෙමයි ස්වාමීන්. ඒක උඩ තේරෙනව නේද රටක තියෙන ආරක්ෂාව කොච්චර ශාසනය ඇසුරෙන් බලපානවද කියලා. ඒකයි මිනිසුනේ කියන්නේ නායකයෙක් ඕන කියලා. නැත්නම් මටත් බණේ දැන් දේශපාලනයට කතා කරනවා කියලා. නෑ මේක අනාගත සංසාරේ දිහා බලලා මේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ කරපු පින්බලෙන් අනේ මේ ලංකාවට නම් අයහපතක් නම් වෙන්න එපා. ඒ ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙස්වා මියගේ ඥාතීන් පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගරුතර මහා සංඝරත්නයට ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතුපකාර වේවා. ඒ වගේම ජම්මදිනේ සමරන පින්වත් තියුඩ රුහුණගේ මහත්මයාට දෙවෙනි ගුරු චිත්‍රා රුහුණගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැරසේවා ඒ වගේම ඒ දූ දරුවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කායික සුවයෙන් සුවපත් වේවා මානසික සුවයෙන් සුවපත් වේවා ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් නිසාවක් උපද්‍රවයක් නොවේවා ඒ වගේම ඔබ සියලු දෙනාටත් දෙමව්පියන්ට ඥාතිත මිත්‍රාදීන්ට අපේ ගුරුවරුන්ට සියලු දෙනාට පින් සිදු වේවා ලොකු කුඩා සියලු දෙනාට සද්ධා රූපවාහිනී ලක්පිරු ගුවන් විදුලිය සියලු දෙනාට පින් සිදු වේවා ධර්ම දාන දෙන මේ මාධ්‍ය පවත්වන්න උදව් කරන සියලු දෙනාට පින් සිදු වේවා අපි කාටත් මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න මේ රැස් කරන පින් හේතු උපකාර වේවා කියලා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ උතුම් අරහත් මාර්ගය අපි සියලු දෙනාට අනුකම්පාවෙන්ම පවසා වදාලා අපි සියලු දෙනා අනුමෝදන් වෙමින් රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයක් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරුගන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ ධර්මයේ ලෝකයට දායාද කරගෙන අප රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයොත් සියල්ල අපගේ පින්වත් ස්වාමින් වහන්සේට එකසේම අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා සාදු සාදු සාදු එමනම් ඔබේ කලන මිතුරා සදාර උපවාහිනිය ඔස්සේ ලක්රුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව අපි ඊළඟ මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය Thank you.